එතකොට ස්ථිරව මෙච්චර ආයුෂ කියලා ඒකේ කියලා තියෙනවා යෝග පුරුදු කරනවා නම් ඒගොල්ලන්ට කියන්න බෑ ආයුෂ සීමාව. යෝග දිනු වෙච්ච හැටියට වැඩි කරලා කර්මය අපි එතනදී කර්මය අභිභව යෑමක් දෙන්නේ. ඔව්. අපිට වැඩි කරලා තියෙන්න ඕනේ නම් යෝග පුරුදු කරන්න ඕනේ. එතකොට පෙර භාවයන් පිළිබඳ දකින්නවා. දකින්නකොට ඒක ඇත්තද බොරුද කියලා බල ස්ථිර කරගන්න කොහොමද? ඒකෙන් ඉතින් දැන් මොන මේටි ඉස්සරහත් නෑ. අපන්න කියලා තමයි පේනවා. පේනවා. ඒ පළාත් ගැන ටික හොයි සිකර බලන්න වගේ. ගිහිල්ලා බැලුවා. එතකොට පුරුදු පරිසරයක් වගේ තේරෙනවා. වෙන්න පුළුවන්. ඒක ස්ථිරම දැනගන්න ක්‍රමයක් නැද්ද? ඒක හරිද ක්‍රමයක් නැහැ. මම නම් දන්නේ නැහැ ක්‍රමයක්. ඒ ඉනායකින් අහලා බලනවා මෙන්න මේ නම ඇති කෙනෙක් ඉස්සර මේ හිටියද? අනේ විදිහට අහලා බලනවා. එතකොට හරියි. දැන් වහන්සේට පේන විදිහට ඒක නෑ එහෙම තමයි මට නම් පේන්නේ නෑ තනින් ගන්න. මට ඉතින් මාගෙන කියන්න පුළුවන් එච්චරයි. මට මගේ ඉස්සර ආත්මේ වෙනුණා. ඒ කොමන ඒක ඉතින් පරීක්ෂා කර බැලුවා හරි. මම මේක ඉස්සලා ඒ පරීක්ෂා කරේ කොහොමද? ආරක්ෂා මම ඉඳලා හිටියේ ඉන්දියාවේ හයිදරාබාද් නුවර මීර්කොල් මීර් චන්ද්‍ර කියලා බ්‍රාහ්මණ පූජකෙක්. ගෝලෙන් පිරිසක් ඇති. ඉතින් මට හොඳට පැහැදිලි මං හිටියේ අවුරුදු 50 ගණන ජීවත් වෙලා. හදිස්සියේ කපුවේ අමාරුවක් වෙලා හදිස්සියේ මැරුණේ. මේ ඉතින් මම ඒක පරීක්ෂා කළා. හයිදරාබාද් වලට ගිහලා මෙන්න මේ නම ඇති කෙනෙක් ඉන්නවා. තාම ඉන්න ආයේ પરම්පරාව. හරි. මම හිතේ ගෙදර ආරාමයේ ඔක්කොම තියෙන ආයේ විදිහටම. නම් දැනගත්තේ කොහොමද? මට නම දැනෙනවා. මට ඒ ගිහිල්ලාද මෙහෙ ඉඳලාද? නෑ නෑ මම මේ භාවනා කරනකොට මට දැනුනේ මට දැනුනේ. ඒ භාවනා කරනකොට දැනෙන්නේ දෘෂ්ටි වශයෙන්ද එහෙම නැත්නම් මනසටද? නෑ නෑ තමා ඒ தත්ත්වයේ විඳිනවා තමාට වෙනවා. ඒ ජීවිතේ සමාගත කරනවා. එක මිනිත්තු ගන්න මුළු ජීවිතේම ගත කරලා පේනවා. සමහරට දැනෙනවා. තමන් ගත කරනවා. මේ ජීවිතේ අමතක වෙනවා. අර ජීවිතෙන් ජීවත් වෙනවා. ඉතින් ටික වෙලාකින් මම විවිධනා ඒ තත්ත්වෙන්. එතකොට මතක් වෙනවා මම ඉස්සෙල්ලා ආත්මේ. ඒක හරිද සමහර ඒ ස්වභාවයම තමයි දැනෙන්නේ. ඒකේම ස්වභාවයම මට දැනෙන්නේ. ඒක හරි ඒක හරි. නමුත් නම් වශයෙන් දැනෙන්නේ නැහැ. සමහරුන්ට එහෙම දැනෙන්නේ නැහැ. මම උනත් දැනගන්න පුළුවන් සමහුඟ දුරට දිනු කරගත්තොත් භාවනාව. දැන් ඒ පැත්තේ අතීතේ හොයන එකේ තේරුමක් නැහැ කියන එක. ඒකට උත්සාහ කරන්න ඕන නැහැ. ඔක ඉබේම එනවා. නමුත් දැන් වෙනත් උදවිය භාවනා කිරිය යොමු කිරීමේදී ඒ වගේ අවස්ථාවක් එනකොට උපදේශ දෙන්න කොමන කොමන විදියට ඒව අමතක කරන්න කියනවා. අර මනකට පාඩුයි. ඒ වාස්සේ හොයන්න ගියා. ඒක විදර්ශනා පැත්තෙන් දෙන්නේ සමත පැත්තෙන්ද? ඕක සමාධිය පැත්තේ. සමතෙන් එනවා. ඔව්. විදර්ශනාවෙන් විදර්ශනාවෙන් මුලදී එන්න බැරි කමක් නැහැ. විදර්ශනාවෙත් හිතේ ගවීමක් වෙනවනේ එක මට්ටමකට. නිසා සමහර කෙනෙකුට විදර්ශනාවේදී මුලදී ඇති වෙන්න පුළුවන්. ඇති වුණොත් ඒක අමතක කරලා විදර්ශනා භාවනාව කරන්න කියනවා. විදර්ශනා කරන්න සමත කල යුතුම ද නොකර විදර්ශනා භාවනා කරන්න. සමතෙන් නැතුව සමතෙන් තොරව විපස්සනා බෑනේ. මොකද තියෙන කණික සමාධිය. ඒත් ඒක සමතය. ඔය විපස්සනාවට යම් අරමුණක් මුල් කරගෙන විපස්සනා වඩනවා නම් අරමුණට එක්වීම නෙවෙයි සමතය. සමතෙන් කරන්නේ එක රාශි කිරීම. ඒක తాවකාලික සමතය. මේක ඕනේ. එතකොට ඒකට ආලෝචනා කියන්නේ ඒකමද? ආලෝක විද්ද විදර්ශනා කියන්නේ භාවනා පුරුදු කරනට ඉතියක් වගේ පේන්න වෙනවා. සමාධිය හැමදාම. ඉතින් අර කාරණේ හොඳට පැහැදිලිව පේන්න වෙන අරමුණ. ඒක ආලෝක විදර්ශනා. ඒකෙන් බාධාවක් එනවද? නෑ. එද ආලෝක විදර්ශනා ලබා ගැනීමට මුලදී කළ යුතු ඒකට උත්සාහ කරන්න ඕන නැහැ ඒක අමාරුයි. ඒක ඉබේම නෑ